බොහොම පිං ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ විරති චෛතසිකයන් ලෝකෝත්තර මගට යෙදෙනකොට කෙනෙක් පුද්ගලයෙක් වැළකුණා නොවේ චේතනාවේ කියන තැන කරුණාවෙන් පහදා දෙන්න. එතනදී ඒ ඒ සමස්ත ශක්තිය එක්ව යෙදෙනවා අර ක්ලේශ මූලයන් ප්‍රහාණය කිරීම වශයෙන්. මොකද එතනදී ඒ ඒවායේ වෙන වෙන කෘත්‍යයන් සිද්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ චෛසික ලෞකික වශයෙන් යෙදෙනකොට අපි මුසාවාද පිසුනා වාච පරසා වාච සම්පප්පලාප ඊළඟට ප්‍රාණඝාත දත්තා දාන ආදීන් වලකිනවා අපි. එතකොට අර ලෝකෝත්තර මාර්ගසිතේදී ඒවෙන් වලක්වන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඒවාට හේතු වෙන මූල ක්ලේශයන් අහෝසි කරනවා. ඒවාට පාදක වෙන මූල ක්ලේශයන් ප්‍රහාණය කරන්න. එතකොට අන්නේ ක්ලේශයන් කාමරාග පටිග එතකොට සක්කාය දිට්ඨි ආදී මේ ක්ලේශ මූලයන් ප්‍රහාණය කරන්න නම් අර අර ධර්ම ඒකාබද්ධ වෙන්නට ඕන. දැන් අපි ව්‍යංජනයක් හදනකොට අපි මේ එළවලු ටික වෙනමයි මේ කිරි ටික වෙනමයි මිරිස් ටික වෙනමයි ලුණු ටික වෙනමයි අනිත් තුන පහ වෙනමයි කෑවා කියලා ඒක ව්‍යංජනයක් වෙන්නේ නැහැනේ. ඒකේ ඒ ටික එකට එකතු කරලා හොඳට තම්බනකොට තමයි ඒකේ අර සුවඳ රසය සහ ඒ ගුණය එතකොට ඒකෙන් වෙනස්ම එකක් ඇති වෙන්නේ. එතකොට අර මේවා මුලින් තිබිච්ච ඒවට අමතර යම් විශේෂතාවයක් එතන ගොඩ නැගෙනවා. ඔක්කොම ඒක රාශී වෙනවා. ඒකට ඒකට කියනවා මේ ඒන් උද්ධරණය කරගත් විශේෂ தত্ত্বයක්. ඒකට මුල් ඒවා තිබිච්ච නෙමෙයි ඒවා එකතු වෙනකොට වෙන தত্ত্বයක් නිර්මාණය. එතකොට අන්න ඒ වගේ ලෝකෝත්තර සිත කියලා කියන්නේ ක්ලේශ මූලයන් ප්‍රහාණය කරන සිත. ඒතර ඒ ඒ විශේෂ தত্ত্বය ගොඩනගන්න අර සියලු ධර්මවල ඒකමිතික බව අවශ්‍යයි. ඒ නිසා එතනදී මේ චෛසික ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා.